ඔක්කොම වේගුස්. එච්චරයි එතනින් එහාට මොකවන්න. ඒ නැවත ඒකෙන් නැවත නිර්මාණයක් වෙන්නනවා. ඉතින් වේගුස් තින් ආයෙත් ඉතින් කල්යන්න කල්යන්න මොකද ඒවයි ස්වභාවයේ හැමතිස්සෙම මේ මේ එක් වෙන්න දඟලන එක. ඒ ඒ ශක්තියින් එකම වෙන්න ඝන වෙන්න දඟලන එක ඒක සුලම පීටි ස්වභාවයක්. ඒ ස්වභාවයෙන් ඒව ඝන වෙනවා එකහ වෙනවා එකහ වෙලා ඉතින් ආයෙත් අනුභවටපත් වෙනවා පරමාණු බවටපත් වෙලා ඉතින් ලෝකයක් හැදෙන්න පටන් ගන්නවා. ඔබට ඉතින් කල්ප ගණනක් යනවා. කල්ප 54ක් විතර යනවා. එම ක්‍රියාවලිය කුමන ශක්තියකින් වෙනවද කියලා හිතන්නේ. ඒවා තුලම තිබෙන ශක්තිය ඒක. ඔක අන්‍යයන් කියනවාක දෙවි කෙනෙකුගේ කැමැත්ත අනුසිද්ධ වෙනවා කියලා. ඒවා තුලම තියෙන ආය ශක්තිය. හැම දෙයක් තුලම තියෙන ආය වෙන බින්දෙන ශක්තිය. ඒක සදාතනික ස්වરૂපයකට සදාතනිකයි ඒකේ ශක්තිය සත්‍ය මේ සදාකාරී දෙයක් නෑ කියන්නේ දෙයක් නෑ දෙයක් නෑ නමුත් අර ද්‍රව්‍ය ක්‍රියාකාරී ධර්මතාවය ධර්මයකට කියන්නේ නියාම ධර්මය ධර්ම නියාමය අය නියාම ධම් පහක් තියෙනවානේ එයින් ධර්ම නියාම තමයි යෝග හැම දෙයකම පිටි අර ඉවෝල් වෙන ශක්තිය ඉන්වෝල් ඉන්වෝල් වෙන්නේ නැවත ඒ සත්‍ය ශක්තිය ඒ මෙයාට විසිරෙනකොට ඉන්වෝල් වෙන්නේ. එතකොට ජීවිකාව දෙන්නේ කොහොමද නැවත? ඒක තුලම තියෙනවනේ. ඒකේ තුලම හැම එකම තියෙනවා. ඔය ශක්තිය. කොටිම ඉංග්‍රීසියෙන් කියනවනේ එනර්ජි කියලා. එනර්ජි. ඕකේ තියෙන නෙගටිව් පොසිටිව් දෙක. නෙගටිව් එනර්ජි පොසිටිව් එනර්ජි දෙකම ඔය දෙකම එක්කම වීම මේ සියල්ලම හැම දෙයකම ඔබ තියෙනවා. හැදෙන්නේ පිළින්නේ ඔක්කොම. නෙගටිව් වැඩි වෙනකොට රූප ධර්ම වැඩි ගස් ගල් ආදී. පොසිටිව් වැඩි වෙනකොට අරූප ධර්ම. ඔය දෙකම එක මට්ටමට එනකොට දිව්‍ය මනුෂ්‍ය ඔය ස්වરૂප. නෙගටිව් භෞතික පෙනෙන ස්වરૂපයෙන්ද නෙගටිව් පැත්තකට. ඔව් නේද? එතකොට පොසිටිව් ධන ක්‍රියාවලියෙන් අරූප ස්වરૂපේ. පොසිටිව් ඒක ආණ්ඩු කරන ශක්තිය. දැන් ওই බොහෝත බාධා කරන මාර බලවේග සියල්ලම නෙගටිව් ශක්තියටයි කියනවාද? නෑ මාර බලවේග කියන්නේ ඒවා නෙවෙයි. මාර නවෙන් දේව විශේෂයක් ඉන්නවා. ඒගොල්ලෝ ඇයි එහෙම කරන්නේ දැන්? ඒගොල්ලෝ දැන් සමහර ගම්වල ඉන්නනේ මහා මේ බල සම්පන්න ඡන්දේ එහාට කිරිසකුත් ඉන්නවා ඒ වගේ. දිව්‍ය ලෝකෙත් ඉන්නවා උමායේ. මනුෂ්‍ය ලෝකෙ වගේම දිව්‍ය ලෝකවලත් තියෙනවා. ඒ ඡන්දික වටියායකටයි ওই මහරවි කියලා කියන්නේ. මේක කැමති නෑ. ඔය තපස් දහම් රැක කරන අය මහවීරුවක් මෝඩකමක් කරන්නේ මේ හොඳට කාල වේලා ඉන්නේ නැතු. ඔහොම හිතන దేవතාවෝ ඉන්නවා. එහෙම කට්ටියක්ම ඉන්නවා. මේ ඒ කට්ටියටයි මහරවි කියලා කියන්නේ. ඒගොල්ලොත් සතන යන සැපේ ගිල්ලම් වැඩි ඒගොල්ලෝ. දැන් බුද්ධ ධර්මයට අනුව ඒගොල්ලොත් වෙනස් වෙවි බිදී බිදී සත්ව වෙනුනේ. ඒක ඒගොල්ලෝ තේරුම් ගන්න නැද්ද මේ ඊටාම අධික ධනවත් කාමයේ ගිලිච්ච මිනිහා තේරෙන්නේ මිනිහට තේරෙන්නේ නැහැ මේ තමාගේ මේ தත්ත්වේ වැරදි කියලා. ඔය దేవතාවෝ කම් සැපෙහි අන්තිමට ගිලිච්ච අය. සැපටින් මත් වෙච්ච අය. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ නමුත් ඔවුන්ගෙන් සමහරු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහිීමෙන් සමහර වේ තත්වෙන් වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙලා බුදුහාම කියන්නේ ධර්මයට අනුව වෙනස් වෙන අය ඉන්නවා. නමුත් ධර්මතාවය අනුව වෙනත් කෙනෙක් ඒ තත්වයටපත් වෙන්න පුළුවන් ද අර නැගටිව් ඉච්ඡාස්ත්‍යපත් වෙන්න පුළුවන්. අනික සැපේ ලැබුණාම තියෙන වැරද්ද ඔකෝයි. බොහෝ පින් කරලා බොහෝම කම්සප වෙනීමට ආසාවෙන් පින් කරලා පින් වලින් ඵල විපාක වශයෙන් ඔය ඉහළමේ தത്വයටපත් වෙච්ච අය තමන්ගේ ආසාව වැඩිකම නිසා ඒකට අනුව ඒ මහා සැප ලැබනවා ලැබුණම ඒ කියන්නේ එයා මත් වෙනවා. එයා මුලා වෙනවා. එයා කරගත්තේ මොඩකම. නමුත් කරපු කිම්වල ඵල විපාක වශයෙන් සැප විඳිනවා. දැන් ඉන්නවනේ මිනිස්සුන් අතරේ toy කරනවා.